ඒක අංග සම්පූර්ණ දේශනාවක් ත්‍රිපරිවර්ත දේශනාවක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේක බොහෝ විට ඒ දර්ශනීය වශයෙන් හදාර නැත්තඳත් ඒ වගේම ආගමක් වශයෙන් හදාර නැත්තඳත් භාවනා වශයෙන් හදාර නැත්තඳත් ගැඹුරක් තිබිලා තියෙන සූත්‍රයක්. ඒක වෙන්න ඇති සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා මජ්ක්‍ධිම නිකායේ මුලටම කියලා දේශනා කරන්නේ. ඒ වයිතරක් නෙවෙයි අනිකුත් එදත් අපි මතක් කරගත්ත විදිහට ਸਰුවඥ භාෂිතවල ਸਰුවචනාසේ දේශනා කරන දෙවැනි සූත්‍රවල අහගෙන හිටිය පිරිස අකමැති වෙච්ච එකම සූත්‍රය. මේ සූත්‍රය સમાપ્ત වුණාට පස්සේ භගවතෝ භාෂිතං න අභිනන්දුන්ති කියලා ලියලා තියෙනවා. ඒ තේරුම් ගන්න බැරි වෙලා අනිකුත් සීලම ਸਰුවචන දේශනාවලට ඒවකට සම්බන්ධ වෙච්ච සිවණක් පිරිස අභිනන්දනය කරලා තියෙනවා. මේක අභිනන්දනය කරලා නැහැ. ඒ කියන්නේ මොකද්දෝ ගැඹුරක් තිබිලා තියෙනවා. උති ඒ නිසා මේ දාර්ශනිකයන් අතර ලොකු අවුසා බැලීමක් තියෙනවා. මොකද එහෙම වෙන්නේ කියලා. ඒ වගේම ආගම පැත්තෙන් බලන අය අපි බුදුන් දක නිවන් දකින්න ප්‍රාර්ථනා කරගෙන ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක් සන්තෝෂේ පිණිස හේතු නොවිච්ච අවස්ථාවක් මොකද කියලා අපි භාවනා කරන පිරිසක් වශයෙන් බලනවා මේ කරන දේශනාව මේ ਸਰවචනාංශේ මේ පෙන්වන්න හදන තියෙන දේ අපි කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ කියලා. එහෙම අපි කොහොමද බාර ගන්න කියලා. භාවනා කරන කෙනෙකුට මේක දාපුවාම හොඳට දැනගත්ත හැකි මේකේ කොටසකට අපි ප්‍රතික්ෂේපයක් තියෙනවා. කොටසකට අපි මනාපයක් තියෙනවා. ඉතින් මනාප වෙච්ච කට්ටිය ශ්‍රද්ධාවේ දියුණුවක් ලබනවා. ප්‍රතික්ෂේප කිරීම තමයි සිද්ධ වෙන්නේ. මේක තේරෙන්නේ නැහැ කියලා හරි, ගැඹුරුයි කියලා හරි, එහෙම නැත්නම් තමන් මෙතෙක් හිතාන හිටපු දේවල්ට විරුද්ධයි කියනවා කියලා හරි මොකද්දෝ තියෙනවා මේ වක්කාරයට එන ගතියක් කරප්පන එන ගතියක් ඔච්ච ඒක තේරෙනවා නම් මම හිතන වැඩියෙන්ම තේරෙන්නේ භාවනා කරන අයට කියලා. භාවනා කරන එක නම් මේ කාරණාවත් එක්ක හැප්පෙන කෙනෙක්. හැප්පෙනකොට මේ භාවනා එපා වෙන්නේ භාවනා නීරස වෙන්නේ කම්මැලි වෙන්නේ මේ චිත්‍රපටි බලනවා වගේ BDFBB බෝක්කක් වල ඉඳගෙන කයිවාර කෙල කෙල ඉන්නවා වගේ කරන්න බැරි මොකද කියලා තේරෙනවා. භාවනාවේදී මේ නිකං කන්න දීලා නිකං ඉඳලා මේ කරන්න කිව්වත් බැරි වෙන්නේ මෙන්න මේ ඇතුලෙන් එන මේ දේශනාවට අභිනන්දනේ නොකිරීමක් තියෙනවා මේ. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් හෙලි කරන්නේ ලැජ්ජයි අපිට. මේ බුදුහාමුදුරුව කිව්වට මොකද මේක අපේ අතින් ඇත්තට අභිනන්දනය වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක පොතේ ලියවිලා තිනවා මේක අහපු 500ක් වික්ෂුන් වහන්සේලා ප්‍රධාන ඒ පිරිස අභිනන්දනය කරේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒක සූත්‍රයේ විකාශය වෙගෙන යන්නේ අල්ලන්න පුළුවන් තැනක ඉඳලා ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට යනවා. ඒ අල්ල ගන්න පුළුවන් තැන සාමාන්‍යයෙන් අසුතවත් පෘතුජණියෙකුට තේරෙන තැනකින් පටන් ගන්නවා. ඒ නිසා ਸਰවචනාංශයේ මේ කාටදයි මේ බණ කියන්නේ? එතන ආරම්භයේ වශයෙන් කවුද මේ පිරිසේ ඉන්නේ කියන එක නම් කරලායි දේශනාව පටන් ගන්න. අසුතවත් අසුතවා පුතුජනෝ. මේක අන්ධ පෘතග්ජනය කියලාත් කියනවා. අසුවිරු ඥාන නැති පෘ탁ජනයා ඒ කියන්නේ මේ එදා වේල හොයාගෙන කන මිනිස්සයා ආගමක් ගැන ධර්මයක් ගැන වැඩි වෙහෙසෙන්න වෙලාවක් නැහැ. ඉතින් වැඩිම උදේ ඉඳලා හැන්ද වෙනකන් ගහගත්ත අමුඩේ ලියන්නේ නැතුව හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා ගෙදර ප්‍රශ්නයි ආණ්ඩුවේ ප්‍රශ්නයි ඊත්තු ප්‍රශ්නයි ලෝකේ ප්‍රශ්නයි කිසිම වෙලාවක් ඔලූස ගන්න වෙලාවක් නෑ අනේ අසවත් පුතුජනය නම් කරන බුදුරජාණන්සේ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදු අරිය ධම්මේ අවිනියුතු ආර්යයන් වහන්සේලම දැකලවත් නෑ එයා හිතන්නේත් නැහැ මේ ලෝකේ එහෙම දෙයක් තියෙනවයි කියලා එයා හිතන්නේ මේ ලෝකේ අසුචි වලක ඉන්න අසුචි පණුවන්ගේ සෙල්ලමක්. ඒ නැත්තම් මේ තනකොළ හොයාන කන හරක් රැණක් මේකේ ඉන්නේ කියන එකම හිතලා තියෙනවා. මොකක්වත් ඉන් එහා ගැන දන්නේ නැහැ. මේකේ මේ විසම ලෝකේ සමහිත පවත්ත නැත්තෝ ආර්යනාසලා ඉන්න බව දැකලා නැහැ. ඒ වගේම ආර්ය ආර්ය ධර්මයේ අකෝවිදයි. ඒකේ ධර්මයේ තියෙනවා විනය තියෙනවායි කියලා ඒව වාඩි වෙලා ලියලා කියවලා හදාarලත් නැහැ. විනේනේ වෙලත් නැහැ. එහෙම නැත්නම් ඒකට ශික්ෂාගරුක වෙලත් නැහැ. වෙන්න කැමැතිත් නැහැ. එයාට ඕන කරලා තියෙන්නේ එයාගේ රුචි අනුව කටයුතු කරන්න ධර්මය අනුව අවිනීතයි. ඒ වගේම අසු විරු ඥාන නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍ය ලෝකයේ අධ්‍යා බලපම් පේන තියෙන්නේ. විශ්වවිද්‍යාල හදාගෙන තොරතුරු මේ මේ මොනවාද උපාධි දීගෙන උපාධි ලබාගෙන විශාල ව්‍යාපාරයක් තියෙනවා. නමුත් ආර්යයන් වහන්සේලා කියන වචනේ ඇහිලවත් නැහැ. ඒ කට්ටිය හිතනවා ඒක දිව්‍ය ලෝකයට අයිති එකක් මේ ලෝකයට අයිති නෑ. ඒක පරලෝකේ වෙන එකක්. එහෙම නැත්නම් බෞද්ධයෝ හිතා ඉන්නවා ඒක මේ ලෝකේ දැන් නෑ. ඒක මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආපුවම තමයි එන්නේ කියලා. ඒ ඒ ඒ මාත්‍රකාව අයින් කරලා තිනවා. මොකද නිකන් නිතර දෙවිල කතා කරනවත් කැමති නෑ. අපි වගේම කට්ටිය තමයි ඉන්නේ. ඒ අතරමැද මමත් අයියා කෙනෙක් කියාගෙන ඉන්න කැමතියි. එහෙම නැහැ මේක දුර දකින්න දෙපැත්ත දකින්න ඇස් දෙකම තියෙන ඇත්තෝ ඉන්නවා මේ ලෝකේ කියලා පිළිගන්න කැමති නැහැ. ඒකම සප්පුරිසානං අදස්සාවි සප්පුරිසම්මේ අකෝවිදෝ සප්පුරිදමේ අවිනීදෝ. ලෝකේ මේ මෙච්චර විසම ලෝකයේ කඩා වඩාගෙන කරන ලෝකේ සත්පුරුෂය ඉන්නවා. තීසං වන්නේ මිනිසුන් වන්නේ දෙවියන් වන්නේ මිනිසාමයි මේ ලෝකේ කියලා නිකන් සින්දුවට කියනවා. තීසං මේ මේ මැද වන දේවතාවුනුත් ඉන්නවා මේකේ. අනේ එවැනි දේවතාවුන් වාසනාවන් කියන්නේ අර තිරසනුන් අතර මට ඉන්න හම්බුනොත් මට අයියා වෙන්න පුළුවන් නේ කියලා සත්පුරුෂයන් දකින්න කැමති නැහැ. සත්පුරුෂ ධර්මයේ ලෝකේ පවතිනවා කියලා හිතන්න කැමති නැහැ. හැමදාම තියෙන්නේ මේ කැලෑ නීතියමයි කියන ලෝකයක් තියෙන. ඉතින් ඒක තමයි සාමාන්‍ය ජනමාධ්‍ය කියන්නේ උතන. ජනමාධ්‍යෙන් පෙන්වන්නම හදන්නේ ඒකමයි කවදාවත් නැහැ ජනමාධ්‍යෙන් මේ විෂම ලෝකේ සමහිතක් පවත්වන්න පුළුවන් ගතියක්. ඇත්තටම කියනවා නම් විෂම භාවය ඇති කරන්නේ ජනමාධ්‍යමයි. මේවා අපි සාමාන්‍ය කියන්නේ කට කතා කියලා. අපිට දවස කයිවාරු කෙලින් නැතුව බත් නොගා හිටියත් වල්පල් නැතුව ඉන්න බෑ. ඒ වල්පල් හරහා තමයි අපි අනාර්ය පුද්ගලයන්ගේ ලෝකයක් හදනවා අසත්පුරුෂන්ගේ ලෝකයක් හදලා ඒකේ එහා පැත්ත මෙහා පැත්ත කිර කිර ඉන්නවා. ඉතින් සරුවචනාංශේ සඳහන් කරනවා අන්නේ එමෙනි එවැනි කෙනා. ඒ කියන්නේ මේ ජීවිතයේ මනුස්ස ජීවිතයක් වුණත් ගත කරන ලීලාව අමනුෂ්‍ය ලීලාවක්. තිරිසන් ලීලාවකින් ගත කරන කෙනෙක් ඉන්නවා නම් පටවිතෝ සංජානාති මේ පෘථුවිය හඳුනා ගන්නවා මේ ලෝකේ තියෙන වස්තුවක් විදියට. නැත්තම් මේ ලෝකේ අයිති කර ගන්නවා කියන පෘථුවිය අයිති කර ගැනීමක් කියලා. ඉතින් ඉඩම් අල්ලන්න ගන්නවා. ඉඩම් කච්චේරේ පවත්වන. ඉතින් වැඩිම මේ මිනිස්සු දේශ සීමා අරගල යුද්ධ. තාරෝගේ ඉඩම් මට අල්ලා ගන්න ඕන. මුගේ වැට එහාට කරන්න ඕන. මට මෙහෙම කරන්න ඕන කියලා ඒකම මේ අම්මගේ දරුවා අතරත් එහෙම තමයි කතාව. ඒක වෙරළු ගෙඩිය අත් කඩකට කඩාගෙන එයින් කොටක් දෙක රුණ්ඩක් තියාගෙන බෙදාගෙන කාපු අපි අද මේ පැලිනි වැටට මරාගෙන ඒ තමයි ලෝකයේ හැටි මේකට එක එක බඩවැල දෙකට ගණනා වුන්දාගේ හැටි එච්චරයි. ඒ මොකද පටවිතෝ සංජානති. මේ පෘථුවියෙන් තමයි හඳුනාගන්නේ. මම උප්පත්ති ස්ථානේ මෙතනයි. එහෙනම් මම අසවල් උඩ රටේ ඉපදිච්ච එකෙක් මම පාද රටේ ඉපදිච්ච එකෙක් මම මෙහෙමයි කියලා ඒ පෘථිවිය තමයි අඳුරගන්නේ. පටවින් පටවිතෝ සංඤිත්වා පටවින් මඤ්ඤති කියලා පෘථිවිය ගැන කල්පනා කර කර ඉන්නේ. මුළු ජීවිතේම කරන්නේ ඉච්චරයි. ඒ පෘථිවිය ගැන කල්පනා කරන එක ඊට පස්සේ පටවිතෝ සංජානති පටවියා සංජානති පටවින් වේති මඤ්ඤති. ඒ පෘථුවියෙන් පෘථුවියෙහි කියලා ගිහිල්ලා මේ පෘථුවියමයි මම කියන්නේ. මම තම මම කියන්නේ මගේ ඉදම් බුදලේ කියන මට්ටමට යනකම් ගෙවලේක් මට්ටමට යනකම්ම හිත පිරිනවා කියන එකයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒක මේ බණකට ඇහෙනකොට නම් අපි නිකන් කුචිය පැත්තකට තියලා කල්පනා කරන්න ගියාම අපි එදිනෙදා ජීවිතේදී පටවින් මඤ්ඤති කියන එක පෙන්නඳ විශේෂයෙන්ම ওই මහායාන පොත්වල නිදර්ශනයක් පෙන්නනවා පහනයි ආලෝකයයි වගේ පහන තියෙන තැන ආලෝකයේ තියෙනවා වගේ මේ පෘථුවියෙන් තමයි මට ආලෝකය ලැබෙන්නේ. නැත්තම් පෘථුවියෙන් තමයි මගේ මේ මමයා කවුද කියලා පෙන්වන්න පුළුවන්. මට අසේවලට වැඩිය මෙච්චර වස්තුව තියෙනවා. ඒ තියෙන්නේ මෙන්න මේ වර්ග වර්ග අඟල් ගානේ මේක තමයි පටවින් මඤ්ඤති කියන එකෙන් අදහස් කරන්න කියලා මේ පහනක් තියෙන තැන ආලෝකයේ තියෙනවා වගේ යාට කවදාකවත් බෑ පහනෙන් ආලෝකේ වෙන් කරන්න. පහන සහ ආලෝකය එකයි කියලා හිතා ඉන්න පෘථුවියමයි වස්තු භෝගේ. ඒක නිසා පෘථිවිය වැඩන එක තමයි කරන්නේ ඉඩම් අල්ලා ගැනීම තමයි මේ කුඤ්ඤ ගහිල්ල පැලිනි වැටවල හිටවිල තමයි දිගටම කෙරෙන්නේ. ඒක හරියට ලෝකයාට පහණෙන් ආලෝකය වෙන් කර ගන්න බැරුවා වගේ. පහන කිව්වොත් ආලෝකය, ආලෝක කිව්වොත් පහන. ඒ වගේ පටවින් මඤ්ඤති කාට පට වියා මඤ්ඤති. ඍතු වියෙන් හංගිනවා. ඒක හරියට මලකින් සුවඳ වගේ කියලා කියනවා. මලක් තියෙන තැන සුවඳ තියෙනවා. එයා මේ මල් සුවඳ අඳුරන්නේ දෙක එකට බැඳිච්චයක් විදියට. ඒක නිසා ඉඩම් අයිතිකාරයා හතුරත් ගරු කරනවා මිතුරත් ගරු කරනවා. එයා පිපිච්ච මලක් වගේ සුවඳවත් කෙනෙක් කියලා මේ පෘථුවිය එහෙම නැත්නම් හොඳ අතපය ඇඟ පෙනුම හැඩි දඩි පෙනුම තියෙන මනුස්සයාට කවුරුත් බයයි. පුස්සූරා කියලා නම් කියන වචනයක් තියෙනවා. මේ ඌරට බඩ තිබුණට බය නෑ කවුරක්වත්. ඒක සාමාන්‍ය හේක් පෙනුම තමයි මේ බොඩි බිල්ඩින්. අද විතර මම දැකන්නේ කවදාකවත් ඒක කරන විදියක්. ගෑනු රූපලාවන්‍ය කරන්න වගේම මේ පිරිමින්ට මේ කරලා තියෙන උදැල්ලක් අරගෙන දෙකක් කොටන්න බෑ. කිසි වැඩක් කරන්න පුළුවන් ගමක් නැහැ. මේ යන්ත්‍ර සූත්‍ර ටිකක් තියාන ඇඟ හදන. පුස්සූරෝ ආගේ. ඉතින් ඒකෙන් තියෙනවා මේ පටවිතෝ මඤ්ඤති ඒ මලක සුවඳ වගේ තමයි හිතනවා මේ ගෑනු හරි ආසයි විශාල ශරීරයක් තියෙන මිනිස්සෙකුට කියලා. ඉතින් මේ ඒ පෘථිවියේ මලක සුවඳක් වගේ කියලා කල්පනා කරන වෙලාවක් තියෙනවා කියලා. නැත්නම් පටවියාමඤ්ඤති කියන එක කියනවා ගහක හේවණල්ල වගේ කියලා කියනවා. ගහින් හේවණල්ල වීදෙනවා හේවණල්ලෙන් ගහින් වෙන් කරන්න බෑ. ඒක නිසා මේ මම මේ අහවල් කෙනෙක් මට මේ වගේ මේ පෘථුවිය නැත්තම් ජම්ම භූමිය නැත්තම් භූමි පුත්‍ර ගතියක් තියෙනවා ඒක නිසා මේ මගෙන් නිතරම විහිදෙන්නේ ඒ භූමි පුත්‍ර කතා තමයි එහෙම නැත්තම් මේ ಜಾති මාමක කතා තමයි ඉතින් ආ හිතන ඒක මම ඉතින් අනිවාර්යම වියත්තක් ඒ දෙක වෙන් කරන්න බෑ ගහින් හේවනල්ල වෙන් කරන්න බෑ වගේ ඊට පස්සේ යනුව පටවින් මේටි මඤ්ඤති මේ මේ භූමිය මගේ මම භූමිය කියන එක කරඬුවක තැම්පත් කරපු ධාතුන් වහන්සේ නමක් මණිකක් වගේ කියලා නිදර්ශන හතරකින් පෙන්නනවා. ඉතින් අපේ එදිනදා ජීවිතේ අපි කොච්චරක් මේ වගේ මේ රූපෙට මේ පෘථුවි ධාතුවට පටවියට දඟලනවද? නමුත් පටවි කියලා කියන්නේ තද ගතියට. පටවි කියලා කියන්නේ මෙලෙක් ගතියට. පටවි කියලා කියන්නේ ගුරුසු ගතියට. පටවි කියලා කියන්නේ සුමුදු ගතියට. පටවි කියලා කියන්නේ බර ගතියට. පටවි කියන්නේ හැලු ගතියට. ඉතින් කවුරුවක්වත් මේ පටවි කියලා කියන්නේ ඒ ඒ චිත්තක්ෂණේ Tamanට දැනෙන බරහැල්ලු ගති කියන එක වෙනුවට මේ පෘථුවිය කියන රූපකයේ ඉදිරියට අරගෙන එහෙම නැත්නම් මේ නිදර්ශනේ එළියට අරගෙන මේ නිදර්ශනයට මැරෙන මැරිල්ල හතරමා මේ hinaවලින් එකක් කියලා කියනවා. මේ පෘථුවිය hina වෙනවලු බඩ බැඳගෙන ඉන්නකම් මේ යකා මේ පෘථුවිය වැඩි කරන්නට දවල් නොකා මහන්සි වුණා. අන්තිමට මරුණාට පස්සේ ඒක වල්ලන්ට යන අඩි 6ක් විතරයි ඌ අරගෙන යන්නේ යනවනම් අනික් හරිය දාලා යන්න එපායි. එහෙම කියලා මේ මිනිස්සු මරුණාට පස්සේ මේ වලකට දාලා වැල්ලලුවාට පස්සේ ඒ පෘථිවියටම තමයි වෙන්නේ. පටවි ධාතු ඔක්කොම පටවි ධාතුවට සම්බන්ධ වෙනවා. ඒතකොට පෘථිවිය බඩ බැඳගෙන අඬනවලු අනේ ඉන්නකම් මේ යකා මේකට මැරිච්ච මැරිල්ල දිවා රාත්‍රී නොකා සහෝදර සහෝදරත් එක්ක රණ්ඩු කරගෙන නැවත අවසානයේ රියන් හතරකින් තමයි වැඩේ හැමාර වෙන්නේ. ඉතින් ඒක එදා ඉඳලා අද දක්වාම හතර hina වලින් එකක්. ඉතින් බුදුජානක මේ හතර hinaවෙන් තමයි කතාව පටන් අරගන්නේ. මේ මිනිස්සයා ඉන්නකම් මේ පෘථිවිය අල්ලගෙන මොනතරම් නටනවද ඒ නිසා කවදාකවත් ආර්යයන් වහන්සේනම දකින්න හම්බෙන්නේ. කවදාකවත් සත්පුරුෂය දකින්න හම්බෙන්නේ නැහැ. කවදාකවත් සත්පුරුෂ ධර්මයක අහන්න විවේකයක් නැහැ. කවදාකවත් සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න වෙලාවක් නැහැ. ශික්ෂණය වෙන්න වෙලාවක් නැහැ. මොකද එතකොට එයාට අර පෘථිවිය සංවර්ධනය කරන්න තියෙන වැඩ පමා වෙනවා. ඒක නිසා මේ ලෝක වඩක ලෝක සංවර්ධක ලෝකයේ වඩන මිනිස්සු ගැන බුදුරජාණන්සේ එදා දකින්න ඇති අද හිටෙනම් අදත් දකින්නවා ඒ මිනිසුන්ට බුදුරජාණන් කියන්නේ ලෝක වඩකෝ සුසාන වඩකෝ කියලා. ඒගොල්ලෝ අන්තිමට සුසාන භූමිය විතරයි වඩන්නේ. ಜಾතිය බෝ කරන්න පුළුවන් තරම් බෝ කරලා සෝහම් කොත් වැඩෙනවා. ඒ මිනිසර කවදාකවත් ආර්යයන් වහන්සේ නමක් දකින්න සත්පුරුෂයන් වහන්සේ නමක් දකින්න සත්පුරුෂ ධර්මයේ ඉගෙන ගන්න සත්පුරුෂ ධර්මයේ විනේන වෙන්න වෙලාවක් නැහැ. මොකද මේ සුසාන වර්ධනේ වැඩි තමයි තියෙන්නේ. ඒ කෝටිපති මිනිසෙක් හිටියලු. ඒ මිනිසයා කෙරුවේ ගෑණිට පුළුවන් තරම් සැලකුවාලු. සැලකලා හැමදේම කෑණිගෙනමට දාලා වැඩ කරනකොට ඩ්‍රයිවර් හිටියලු බොහොම තරුණ පුරුෂයෙක් මුකින් මරවල වැඩ ගත්තලු. මඩවල වැඩ ගත්තලු ඊට ඌත් මාන්තර වැඩ කළා දිර කොහොමද. උනාට පස්සේ මේ මේ මිනිහා මැරුණාට පස්සේ ගෑණි ඩ්‍රයිවර් බැන්දලු. ඩ්‍රයිවර් කිව්වලු මම මාංශිලා වැඩ කරනකොට දැනගත්ත මටම තමයි හම්බ කරන්නේ කියලා කිව්වා. අයර් ගෑ මිනිහා හම්බ කරපු දෙයි ගෑණිගේ පුතේ ඔක්කොම අන්තිම ඩ්‍රයිව් අර මිනිහත් එක්ක ඉන්නකොට ඩ්‍රයිවර් එක තමයි ඉඳලා තියෙන්නේ. මිනිහා දන්නේ නැහැ. මිනිහා ගෑණිට හම්බ කරලා දෙනවා. හම්බ කරලා දෙනවා ඩ්‍රයිවර් උදේ ඉඳලා මහන්ත වෙනකම් මාංශිලා. ඉතින් ඌ බොහොම සතුටින් මාංශිලා. මොකද ගෑණිත් එක්ක ඉඳ තියෙන්නේ. ඉතින් මරණයට පස්සේ කිව්වලු මිනිහා වැඩ කරලා මම දැනගෙන හිටියා එදා ඉඳලම මම මේ මාංශින්නේ මටම තමයි කියලා කිව්වා. එදා මේ පෘථිවිය ගැන මහන්සි වෙන යකු දිහා බලනකොට ඒ මිනිස්සු ඒ දඟල්ලා දඟල්ලා ඒකම ගැඩවිල්ලෙක් වෙලා ඒකෙම ගෙම්බෙක් වෙලා ඒකෙම ගෙවලෙක් වෙලා ගත කරන හැටි දිහා බලනකොට හතර hinaවලින් එකක්. ඒක නිසා මේ සබ්බදම මූලපරියාය සූත්‍රය ඔය හතර hinaවලින් පෙන්නලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. මේ පෘථිවියේ අල්ලගෙන නටනවා වගේම මිනිස්සු වායෝ ධාතු අල්ලගෙන නටනවා. මේ විජන වාතය එහෙම නැත්නම් මේ නුවර හුලං වදින්න නැත්නම් කොළඹ හුලං වදින්න ඒ ඉඳන් ඒ වාතාවරණය ගන්න පුදුමාකාර මහන්සියක් මහන්සි. ඒ ඒ වාතාවරණය හැම වෙලාවෙම કૃත්‍රිම කරගන්න. કૃත්‍රිම කරන ඒක ලබා ගැනීම සඳහා පුදුම මහන්සියක් මහන්සි. ඒ ජපාන කියන රටේ වැඩිම ඉඩම් ගණන් ස්ටේෂන් එක ගාව. මොකද මේ මිනිස්සු ගම ගමන් ඔක්කොම කරන්නේ කෝච්චියේ. බදුල්ලෙත් ඒක තියෙනවා. බදුල්ලේ මිනිස්සුත් ඇවිදින්නේ රෑ. ඇවිදින්නේ කෝච්චියේ. කෝච්චිය තමයි වැඩ කරන්නේ. නිසා ඒ කෝච්චියට කිට්ටු උලන් වැදුනත් ඇති මිනිස්සුන්ට. ඒ ඒ කිට්ටුවකට යනකොට ඉඩම් හරි ගණන්. ඒ මොකද මුළු ගමනම ජීවිතේම සංවිධානය වෙලා තියෙන්නේ මේ දුම්රියත් එක්ක. ඉතින් එතකොට ඒ දුම්රිය ස්ථානයේ කිට්ටුව තමයි ඒ වාතාවරණය තමයි යාට ඕන කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් මිනිස්සු හදාගත්තට පස්සේ ඒ මිනිස්සු ඒක සඳහා රට්ටු මොකද්ද කියන්නේ ඕන කියන දෙයකට ඕන කියන පඬුරක් දීලා පාක්කොඩමක් දීලා ඒ ඒ වාතාවරණය ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකට අපි හිතන්නේ ඒක නේද කොහොම ජීවත් වෙන්නේ කියලා. ඒකත් අර මේ වායං වායතෝ මඤ්ඤති වායස්මින් මඤ්ඤති වායතෝ මඤ්ඤති වායං මේටි අභිනන්දති තංකිස්ස හේතු ඇයි මහණෙනි මේක වෙලා තියෙන්නේ කියලා බුදුරජාණන්සේ මේ ලෝකයේම තියෙන එක පිස්සුවක් පඨවි ධාතුවර තියෙන ආසාව වායෝ ධාතුවර තියෙන ආසාව ආපෝ ධාතුවර තියෙන ආසාව තේජෝ ධාතුවර තියෙන ආශාව කියලා බැලුවොත් එකෙක්වත් නැහැ ඕකෙන් වෙන් වෙච්ච කෙනෙක්. ඒ සඳහා දඟල නැගලිල්ලේ බුදුන් සානවා තංකිස්ස හේතු. ඇයි මේ මිනිස්සු පටවි ධාතු අඳුරන්නේ. දන්නේ පටවි ධාසුයි මතුවෙන මුනත විතරයි. ඒක වෙනස් වෙන්න බව. මේ පොළව හෝද පාළුවට ලක් වෙන බව. කවදාද මේක පොළවේ මහමෝද ගිලෙන වෙලාවක් එනවා. මහමෝදේ මතුවෙන වෙලාවක් එනවා. පෘථිවිය කිපෙන වෙලාවක් එනවා ගිනි කඳු වශයෙන් භූමිකම්පා වශයෙන් එදාට හිතපු තැන් හොයන්න බැරි වෙනවා. ආනෙව්ව ඒ පොළොවේ විපරිණාමය දකින්න කැමති නැහැ. භූමිකම්පා දකින්න කැමති නැහැ. ඊට පස්සේ මේ භූමියේ මේ මහා මේරු පර්වතයේ අන්තිමට කපුරු පිච්චුව තැනක වගේ අලුවත් නැතුව නැති වෙන වෙලාවක් එනවා. ඒ ඒ සංසිද්ධිය දන්නේ නැති නිසා මේ පෘථුවියේ සංවට්ට කල්ප විවට්ට කල්ප විවට්ටායි කල්ප එනකොට බුදුම අල්ලගෙනලා කල්ලි. ওই සුනාමි ආපු වෙලාවේදී මේ ඉස්සෙල්ලා සුනාමි වතුර පස්සට ගිය වෙලාවේදී මහා මොහොතේ පෑදුනාලු. ගොඩ වැල්ල. ඉතින් ඒකේ මිනිස්සු ඔය ඒ විනාඩි 15ට ඉඩම් බෙදා ගන්න රණ්ඩු කරාලු. ඒකට ගිහිල්ලා මෙතන හෝටල් එකක් ගහන්න මරුතන. ඒ දෙන්න කතා කරලා දෙන්න ගහ ගන්නවලු නෑ උඹ අල්ලන්න එපා මං අල්ලනවා කියලා. මේ මොහොත පැත්තට කියලා. අනික කරලා ආපු ගමන් දෙන්නම ගහගෙන එනවා. එතකන් රණ්ඩු. ඒ මොකද මේ මේ කිපෙන දෙයක් බව දන්නේ නැති නිසා පටවි ධාතුව කියලා කියන්නේ ධාතු ලක්ෂණයක් ධාරේතිති ධම්මෝ කියලා පස්සේ අටුවාචාර්යන් වහන්සේලා අර්ථ පෙන්ලා තිනවා පටවි ධාතුව කිසිත්ම අපිට ඕන විදිහට හැසිරෙන්නේ අපි ඒක මගේ කරගෙන අන්තිමට ඒක විපිරියාස වෙනකොට මගේ කියපු ප්‍රදේශේ වැඩි නම් විපිරියාස වැඩි මගේ කියන ප්‍රදේශේ වැඩි නම් ඒ අනුව තැවිලි වැඩි වෙනවා. මගේ කියන ප්‍රදේශය අඩු නම් විපිරියාස වලින් බලපෑම අඩුයි. විපල්ලාස වලින්. ඒ වගේම දෙවිලි තැවිලි අඩුයි. ඒ වුණාට දෙමාපියන්ගෙන් දරුවට යන පණිවිඩේ පුළුවන් තරම් ඉඳන් හොයපන්. ඉඳන් හම්බ කරපන්. එහෙම නැත්නම් මේ භූමිය අල්ලගන්නේ. ගෙවලෙක් වෙන්න උත්සාහ කරපන්. එහෙම නැත්නම් අර ඩ්‍රයිවර් එක ගෑණි බුදිය ගනිද්දී මහත්තයා දිවා රාත්‍රී මහන්සි වෙලා හම්බ කරනවා. ගෑණි දන්නවා ඩ්‍රයිවරුත් දන්නවා කාටද මේ හම්බ කරන්නේ කියලා. ආන්නේ වගේ පෘථිවි ධාතුව බඩ බැඳගෙන hina වෙනවලු මේ මිනිස්සු නට නැටිල්ලට. ඉතින් අහන පුත්‍රජනanse ඇයි ඒ? තංකි සේතු අපරිඥාතං තස්සාති වදාන. මේ පෘථිවියේ විනාශය ගැන එහෙම නැත්නම් ඒකේ Nirodhe ගැන, ඡේවීම ගැන, වැයවීම ගැන බැලීම අභාග්‍ය සම්පන්න දෙයක් කියලා ලෝක පිළිගන්න. එහෙම නැත්නම් දුර්මංගලයක් විදියට මුස්පේන්තුවක් විදියට. ඒ නිසා පෘථිවියේ හටගන්ම සහ ලැබීම විතරයි මිනිස්සු දන්නේ. ඒ වගේම තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරමා ධාතුන්ම ඇති වෙන වෙලාවේ බොහෝ මංගල ගතියක් තිබුණට ඒක විපරිණාමයටපත් වෙන බව දන්නේ නැත්නම් අර ආදරෙන් බාරගත්ත දේ විපරිණාමයටපත් වෙනකොට එයා වැඩි ප්‍රදේශයක් බාරගත්තොත් වැඩි දුකටපත් වෙනවා. ඊට පස්සේ ඒක නිරුද්ධ වෙලා යනකොට විෂාත වැදගෙන අඬනවා. ආන්නේ බව දන්නේ නැතුව තවදුරටත් හටගන්ම විතරක් බල බලා මේ පෘථිවි කියන තදගති මිරෙක් ගතිය මේ පොළවට සම්බන්ධ කරලා ඒක රූපකාකාරයෙන් පෙන්වන පටවිය අභිනන්දනය කරනවා. එහෙම නැත්නම් වායෝ ධාතුව කියන්නේ පුම්බන හැකිලෙන ගතිය. මේ උදරය කියන පිම්බීම හැකිලිම. ආශ්වාස ප්‍රශ්වාසය කියන පිම්බ මේ උලංගවදේ ඒක වෙනුවට මේ වාතය කියන්නේ ඔක්සිජන් වාතේ, නයිට්‍රජන් වාතේ, ගෑස් අරකයි මේකයි කියලා මේ ඒක රූපක ටික අල්ලගෙන ඒ රූපක වලින් රණ්ඩු කරනවා. ඒ ඒ රූපකේ මම කියා ගන්න. ඒක මගේ කියා ගන්නවා. ඒක මගේ ආත්මේ කරගන්න. නමුත් වායෝ ධාතුවේ තියෙන සම්දීරණ විත්තම්බන ගතිය මට කරගන්න බෑ. එයා කවදාකවත් මං කියන දෙයක් එයා වැඩ කරන්නේ එයාට ඕන විදිහට. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා ඒකේ මුණත විතරක් දැකලා සම්පූර්ණ නොදැකීම නිසා එහෙම නැත්නම් අනුපස්සන නොකරන නිසා විපස්සනා නොකරන නිසා මේ මේසා විශාල පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් වේති මඤ්ඤති මේ වගේ වායෝ ධාතුවට තේජෝ ධාතුවට ආදි වශයෙන් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ හතර මහා ධාතුන්ගෙන් පටන් අර ගන්නවා මොකද හතර මහා ධාතුන්ම නැතුව ජීවත් වෙන්න බෑ කාටවත්. අපි ඒකට තමයි මේ රණ්ඩු සරුවලේ දිගටම තියෙන්නේ. ඒ නිසා මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ හැම කතාවක්ම පටන් අරගන්නේ අපේ මේ කය හැදිලා තියෙන හතරමා ධාතුන්ගෙන්. නමුත් කවුරු හරි කායේ කායානුපස්සී විහෙරති හිටියානම් කයේ කයානුව දක්නා මොනේ නෝණින් හිටියානම් කය කියන්නේ හතරමා ධාතුන්. වරක තද ගතිය, වරක මෙලෙක් ගතිය, වරක වැగిරෙන ගතිය, වරක පිඩු කරන ගතිය, වරක පුම්බන ගතිය, වරක හකුලන ගතිය, වරක උණුසුම් ගතිය, වරක සීතල ගතිය. ඉතින් ඒ ගති එහෙම නැත්නම් මේ ධාතු ගුණ, ධාතු භාව, ධාතු ස්වභාව බලන වෙනුවට මේ තද ගතිය පෘථුවිය කියලා අල්ලගෙන, පැගිරෙන ගතිය වතුර කියලා අල්ලගෙන, උණුසුම් ගතිය ගින්දර කියලා අල්ලගෙන තුම්බන හකුඩ ගතිය වාතය කියලා අල්ලගෙන අපි මේ රූපකයක් එක්ක මේ නටන නාඩගම තමයි manussත්ත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ. ඕලාරික manussත්ත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ අපිට ලැබිච්ච මේ රූපකය අල්ලගෙන මේ පංච උපාදානස්කන්ධයේ රූපස්කන්ධයත් එක්ක කරන කතන්දර. ඇති කර ගන්නා වූ කයි කතන්දර. එහෙම නැත්නම් හිස් වචන. එහෙම නැත්නම් සම්පප්පලාව. ඉතින් ලෝකේ තීන හරියක් තියෙන්නේ ඒ ධාතු ගුණ වශයෙන් බලන්නේ නැතුව වස්තු කරගෙන ඒවා දේවල් කරගෙන ඒ දේවල් මැනගෙන කිරගෙන තෝතෝ වරපල කියන බෙදාගෙන හදාගෙන ගන්න ගාතිය. ඒ නිසා යම් කිසි කෙනෙක් භාවනා කරන වෙලාවක ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ගතිය දැනෙන්නේ මේ ඉඳගෙන ඉන්න ආසනේ හැප්පෙන භවයේ හැප්පෙන තැන තියෙන තද ගතියේ හැප්පෙන ගතියේ තියෙන මෙලෙක් ගතිය කියලා යම් කිසි කෙනෙක් ඒ තද ගතියෙහි මෙලෙක් ගතියෙහිම පැය වාඩිලා ඉන්න පුළුවන් ඕක තමයි රහත් වෙනවා කියන්නේ. එයා දකින්නේ තද ගතිය මෙලෙක් ගතිය මිස මේ පස්ස රිදෙනවා. එහෙම නැත්නම් ගලක් කැන්නුනා කියන කතාව වෙන්නේ පස්සකින් නම දාගන්න එක ගලකින් නම දා ගැනීම. අර පටවින් මඤ්ඤති, පටවියා මඤ්ඤති, පටවිතෝ මඤ්ඤති, පටවින් මේති මඤ්ඤති කියන එක තමයි බුදුන්සේ පෙන්වන්නේ. එයා තද ගතිය දකින්නේ, තද ගතිය වෙනකොට ගලක් දකිනවා. මෙලෙක් ගතිය දකින්නේ, මෙලෙක් ගතිය වෙනකොට සිනිඳු වැල්ලක් දකිනවා. ඒ වෙනකොට මේ ආසනයේ තියෙන විල්ලුද ටික දකිනවා. ඉතින් ඒකට රණ්ඩු කරනවා. එයා දන්නේ මේ තද ගතිය මෙලෙක් ගතිය ඒ වස්තු වලින් පරිබාහිරව සාපේක්ෂ ධර්මයක් කියලා දන්නේ නැති නිසා ඉතින් ආසන වලට ඇඳ කුටු මිට්ට වලට සුඛෝපෝගී දේවල් වලට කොටිම භාවනා කරන්න බයයි ඉඳගෙන ඉන්න බෑ කියලා. ඕනම කෙනෙකුට කිව්වොත් එහෙම මේ භාවනා මධ්‍යස්ථාන යන් කියලා අනේ මට බෑ. මට ඉඳගෙන ඉන්න බෑ. නිකන් හරියට ඉඳගෙන ඉන්නේ නැතුව වගේ අනික් වෙලාවට. අනික වෙලාවත් හතර ඉරියව්වෙම ඉන්නේ. භාවනා මධ්‍යස්ථානට ගියා කියලා ඉරියව් පහක් වෙන්නේ නැහනේ. අර හතරම ඉන්න තියෙන්නේ. ඉන්නේ ඉරියව් මොකද්ද කියලා බලපං කියපම් බෑ. බලන්න බෑ. බලන්න නැතුව ඉරියව්වෙ ඉන්න පුළුවන්. දැන් ආනාපානේ අපි කවදා විරුද්ධ වෙන්නේ? ආනාපාන කොහොමද? ආනාපාන සතිය කිව්වොත් සියල්ලම විරුද්ධයි. ආපෝ ආනාපාන සතිය කරන්න බෑ. ආනාපාන ඒක නේද? දන්නේත් නැහැ කියනවා. මේ දන්නේත් නැතුව කරන දෙයට හිත යොදන එකට රහත් වෙන්න පුළුවන් වෙනසක් තියෙනවා. ඉස්සර මේ ආසනේ හදලා තිබුණා ඔක්කොම මිනිස්සු ආපම ඇතුළට එන්නේ. ඉතින් ඔතෙන්ට හැමදාම එනවා දාන කණ්ඩායම. ආපුවාම ඉතින් එක්කෙනෙක්ව භාවනා කරන්නේ. ඒකට දාහන දිල්ල 12 වෙනකොට යන්න කලබලේ තියෙන්නේ. ඉතින් මම කරන්නේ ඉතින් මම නිකන් ඔය මොන හරි කයිවරුවක් දාලා විනාවක් කරලා අහනව භාවනා කරන කට්ටිය ඉන්නවද කියලා. කවුරක්වත් නැහැ. ඉතින් මම ඉඳපු ගමන් අහනවා මේ ආනාපාන කරන කට්ටිය ඉන්නවද කියලා. එකෙක්වත් නැහැ. මොනකොල්ල ආනාපාන කරන්නේ නැහැ. වටපිට බලනවා අනක හුස්ම ගන්න නැද්ද කියලා අයි ඒක නම් ගන්නවා ස්වාමීන් වහන්සේ. හුස්ම ඉතින් මං කව මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ආනාපානට සතිය පිහිටුම විතරයි මේ භාවනා කරන වෙන මොකක්වත් නැහැ. ආනාපාන සතිය කිව්වනම් මං දන්න ඔක්කොමලා බය වෙනවා. ආනාපානටත් බයයි. නිකමට ඇහුවොත් ඕගොල්ලෝ මේ මේ මේ ආනාපාන කරනවද කියලා ඒත් නැහැ කියනවා. මොකද බැරි වෙලා හරි සතිය ගෑවුනොත් එහෙම මේ යෝගාවචර කියන නම එනවයි කියනවා. නමුත් ඉඳගෙන ඉන්න කෙනෙකුට කාටද කියන්න පුළුවන් වෙන්නේ මේ ඉඳගෙන ඉන්න බව. මේ තද ගතිය මෙලෙක් ගතිය නොවැටෙනවයි කියලා. කවුද දන්නේ ඒක යථාභූත ඥානයි කියලා? කවුද දන්නේ එහෙම තද ගතිය දිහා බැලුවොත් ඒ තද ගතිය මගේ කියා ගන්න බවෙන් තොරව බලන්න ඕනේ කියලා. කවුද කියන්නේ ඒක මේ අවස්ථානුකූලව මේ තද ගතිය මෙලෙක් ගතිය වෙනස් වෙනවා කියන එක දකින්නවනේ ඒක කියන පරිඤ්ඤය ඥානයි කියලා. මේ මේ සංජානාති කියන පදයට පස්සේ ඊගාටනේ පරිඤ්ඤය මට්ටම පරිඤ්ඤය මට්ටම කියලා කියන්නේ යෝගාවචරයේ මට්ටම. යායේ තද ගතිය ආපුවාම තද ගතියට ද්වේෂ කරන්නවක්වත් මෙලෙක් ගතියට ප්‍රේම කරන්නවත් නෙමෙයි. මෙන්න මේකයි තද ගතිය. මේකයි මෙලෙක් ගතිය. ආර්ය විවහාරේ තද ගතිය මෙලෙක් ගතිය තමයි පටවි කියන්නේ. කියලා ඒ තද ගතිය මෙලෙක් ගතිය හරහා පටවි තේරුම් ගන්න උත්සාහ කරනවා මිස පටවි කියලා කියන්නේ මේ රතුපස් නිල්පස් මේ මේ දුඹුරුපස් ආදි වශයෙන් පස් එක්ක තියෙන සම්බන්ධතාවයත් එක්ක හිත මෑත් වෙලා භාව ලක්ෂණ වලට ස්වභාව ලක්ෂණ වලට ගති වලට යනවා. ඉතින් ඒක නොගිය කෙනාට තමයි මේ කියන්නේ අන්ධ පෘ탁ජනයයි කියලා අසුතවත් පෘ탁ජනයා එහෙම නැත්නම් අන්ධ පෘතක් බුදුජාන සඳහන් කරන්නේ අසුත පෘතජනය කියලා අටුවචාන් වහන්සේලා අන්ධ පෘතජනය කියලා කියනවා. දන්නේ මේ කෑමට පෘථිවි අල්ලගෙන ඒකෙන් කෑමට කතා හදන එක විතරයි. ඒ නිසා භාවනා කරන යෝගාවචරය කවදද තමන්ගේ කයට වැටහෙන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, පිම්බෙන ගති, හැකිලෙන ගති කයේ කොටස් වලට සම්බන්ධ නොකර ඒ ගති ගති වශයෙන් දකින්නේ. මම භාවනා කරනකොට මගේ ඇහි වැగిරෙන ගතිය ආවා. කටට කෙලවුණන ගතිය ආවා. උගුර කහන ගතිය ආවා. ඉතින් මේ ගතිය අපි කටට සම්බන්ධව, ඇහැට සම්බන්ධව, උගුරට සම්බන්ධ කරන කිව්වත් මේකේ තියෙන මේ වැగిරෙන ගතිය ඒ වැగిරෙන ගතිය ගස්කල් වල තිබුණාට අපිට දැනෙන්නේ මේ ඇඟේ දැනෙනකොට ඒක තමයි මේ ආපෝ ලක්ෂණය කියලා කියන්නේ කියන එක ලොකු ස්වාමීන් වහන්සේ පොතේ ලියනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ආපෝ ධාතු ඇඟේ වැඩ කරනකොට අපිට වැකිරෙන ගතිය වැටෙනවා. ඒ වැටෙන වැగిරෙන ගතිය බබාගේ භාෂාවෙන් වගේ කටේ කෙල වැగిරෙනවා, නාසයේ සොටු වැగిරෙනවා, ඇහි කබ වැగిරෙනවා, කඳුළු වැగిරෙනවා කියන එක තමයි අපි කියන්නේ. අපිට කවදද පුළුවන් වෙන්නේ පරමාර්ථ වශයෙන් මේ වැగిරෙන ගතිය මට වැටහුණා. ඒකට කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒකට සන්තෝෂ වෙන්න දෙයක් නැහැ. ආපෝ ධාතුවේ ස්වභාවය තමයි වැగిරෙන ගතිය. ඒක අඩු වෙච්චාම පිටු කරන ගතිය එනවා. නිකන් අග්ගලාවට පැණිමදු වුණා වගේ. ඉතින් මේ ගතිය දැකලා මේ Tamange කයේ ස්වභාවය මේ බර ගති හැල්ලු ගති මිලෙක් ගති තද ගති සුමුදු ගති ගොරෝසු ගති කියන ටික වැටහෙනකොට ඊ අදාළ ශරීර කොටසට ගාගත්ත ගමන් ඕක ලෙඩක් කියලා බයක් ඇති වෙනවා එවනේ කයේ ඇති වෙන බරගතිය හැල්ලු ගතිය කියලා දැක්කොත් ඔය බුදුහාමුදුරෝ දකින්නේ ඕම තමයි. එතකොට ඒකේ ධර්මතාවයක් තියෙන. ඒකට කියනවා සුතවා ආර්ය ශාවකෝ කියලා. ඊට පස්සේ යෝගාවචර වෙනවා. ඒ නිසා මේ කයට වැටහෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ හතර මහා භූත ධර්ම ඒ හැටියෙන් විස්තර කරන්න කමඨහනේ වාර්තාවේ ලියන්න කොච්චර කල්යයිද කියලා හිතන්න. ඒක නිදර්ශන වශයෙන් කියනවා නම් ඇවිදිනකොට මේ පොළවේ කකුලේ මේ පොරු පය වදින බව පඨවි ධාතුවේ පඨවි ධාතුව හැපීම නිසා ඇති වෙන ධාතු ගුණයක්. වාඩි වෙලා ඉන්නකොට මේ පිම්බීම හැකිලිම සහ වාතේ ඉහළ පහළ යන බව දැන ගැනීම ඒක වායෝ ධාතු ලක්ෂණයක්. ඒ වගේම දාඩිය දාලා වැగిරෙන වෙලාව රස්නේ උණුසුම් දැනෙන වෙලාවේදී ඒක තේජෝ ධාතු ලක්ෂණයක්. මේ විදිහට ධාතු ගුණ ටික දැක්කොත් අපේ මේ ශරීරයේ කොච්චර වටින පරිේශනාගාරයක්ද හැම චිත්තක්ෂණයක්ම හැම ඉරියව්වකම හැම පෘෂ්ඨයක් එක්කම ගැටිච්ච ගමන් ඒක මොකද්ද කියලා තේරුම් ගන්න මේ හතර මහා ධාතුන්ගෙන් මෙන්න මේ ගතියට යෝගාවචරය කියනකට ධාතු මනසිකාරය කියලා කියනවා ඒතකොට කියනවා මේ ශරීරේ සංවේදීකම වැඩි වෙලයි කියලා මේ සංවේදීකම වැඩිවීම සතිය නිසා ඇති වෙන එකක් නිසා යෝගාවචරයට භාවනා කරන්න ගියාට පස්සේ මේ කයෙන් නිකුත් වෙන සංනිවේදන වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක හරියට මේ තුවාලයක් සුද්ධ කරලා බේත් දාන්න ඉස්සලා තුවාලේ සුද්ධ කිරුවට පස්සේ වැඩියෙන් රිදෙනවා. වනමුකේ පෑදුවා වගේ. ඉතින් අන්නේ ටික මේ ඉන්න ඔක්කොටම වෙලා තියෙනවා. භාවනා කරන්න ගියාම වෙනදට වැඩිය සද්ද ඇහෙන්න පටන් ගන්නවා. වෙනදට වැඩිය ඉදිරියෙන් කය වේදන දැනෙන්න පටන් ගන්නවා. වෙනදට වැඩිය මේක හෙල්ලෙන පෙරලෙන බව තේරෙන්න පටන් ගන්නවා. හැම කෙනාම හිතන්නේ ඒක වැරද්දක් තතිය නැතිකමක්, අරියාදුවක්, සමාධිය කැඩලයි කියලා. කවදද පුළුවන් වෙන්නේ දැනගන්න මේ ධාතුන් කිසි කෙනෙක්ගේ න්‍යායපත්‍රයට වැඩ කරන්නේ මේ වැඩ කරන්නේ අසවල් කෙනා. මේ පාඨවි. මේ වැඩ කරන වායෝ ධාතුව, තේජෝ ධාතුව කියලා කියන්න පුළුවන් නම් කෙනෙකුට මේ ළඟ ඉන්න කෙනා නලියන්නේ ඇයි කියලා තේරෙනවා. භූතයෝ නලවලා නෙවෙයි මේ එයත් හතර මහා ධාතුන් මගෙත් හතර මහා ධාතුන් මේ හතර මහා ධාතුන් පඩවි ධාතුව මම ඉන්නේ පණ තියෙන ශරීරයකද නැද්ද කියලාවත් දන්නේ මම ඉන්නේ ගෑණියෙක්ගේ ශරීරයද පිරිමියෙක්ගේ ශරීරයකද එයා දන්නේ නමුත් මම පටවින් මේටි මඤ්ඤති මේ පටවිය මගේ යයි හැඟීමක් ගන්නවා මේ ඇතුළත තියෙන නිසා. ඔය පටවි ධාතු වැඩ කරන පටවි ධාතුට අදාළ ධර්ම ගුණයට. ඒකේ කියනවා හුඹහක ඇතුළින් මතුවෙච්ච ඊතන ගහක් පිළ ඉලුක් ගහක් ගැන හිතන්නේ. උඹා මතු කරන ඉලුක් ගහ මතු වෙලා තියෙනවා. උඹා දන්නේ නැහැ මාව මතු කරන ඉලුක් ගහක් තියෙනවායි කියලා. ඉලුක් ගහ දන්නේ නැහැ මම ඉන්නේ උඹා කියලා. ඒ වගේ තමයි මේ ඔළුවේ හිට වෙලා තියෙන කෙස්කස්. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මනුස්සට අත්තට්ටක හිට වෙලා තියෙනවායි කියලා. මේ ගෑණියෙක්ගේ තට්ටයක්ද පිරිමිගේ තට්ටයක්ද කියලා ඒක දන්නේ නැහැ. තට්ටේ දන්නෙත් නැහැ කෙස් තියනවාද කියලා. මේ කෙස් වලට මගේ කියලා කොණ්ඩ මොස්තර දාගෙන මුන්න සෙල්ලන්ත වань දැන් පාරායිනට බැසර බැස කොල්ලන්ට වෙලා තියෙන්නේ. කුණ්ඩ මොස්තර වලට. කෙල්ලන් ගැන පංච කල්යාණේ එකක්නේ කේශ කල්යාණේ. මේ තෙල්ලන් දිහා බලනකොට මේක පටවින් මේටි මඤ්ඤති කියන්නේ අද ලෝකේ කොච්චර තරුණ තරුණියෝ නොමගාරිනවද? ඉතින් ඒකනේ අද මේ සමාජශීලී වෙනවා කියන්නේ දියුණු වෙනවයි කියලා කියන්නේ. නමුත් එහෙව් බලන මේ අසෘතවත් පෘතජනයින්ට මේ කෙස් ගස් තියෙන බව තට්ටේ දන්නේ නැහැ. තට්ටේ කෙස් ගසන්නෙත් නෑ මම තට් එකේ ඉන්නේ ගෑණියෙක් ගෙදර පිරිමිද කියලා. එහෙව් දේ අරගෙන අපි මේ කොණ්ඩ මොස්තර දානවා කිව්වහම මේ යන නාඩගමේදී කවදාද තියාගන්න හිතා ගන්න පුළුවන් වෙන්නේ මේ පටවි. මේ පටවි ධාතුවේ මේ සතහන් වශයෙන් ආකාර වශයෙන් පිහිටි ස්ථාන වශයෙන් පිළිකුල් වශයෙන් හැඩේ වශයෙන් මේ කේසා ලෝමා නකා දන්තා තචෝ ආදී තියෙන මේ පළවෙනි පටවි ධාතු 20 විග්‍රහ කරලා බැලුවට පස්සේ එහෙම විග්‍රහයක් අවුරුදු 2600 ට ඉස්සලා බුදුරජාණන්සේ දීපු එක අද වෙනකන් හොල්ලන්න කවුරක්වත් නැහැ. ඊටදී එකක් එකතු කරන්න ඕව එකක්වත් අඩු කරන්න කවුරක්වත් නැහැ. නමුත් ඒක බැලීමට අපි අකමැති අපි කැමති මේ පටවිය මගේ කියලා හිතන්න. ඒ නිසා අපි ඒක මේ කේසාලෝමා වතෙන් බල්ලා ඒක පිළිකුල්ය දුගඳය හැඩේ වශයෙන් වැරදිය කියලා බලන එක ඒක හිතන්නේ නාස්තික වැඩක් කියලා. කැමති නෑ ඒ නිසා තරුණ පිරිස් භාවනාවට පෙළඹෙන්නේ නෑ. මොකද හේතුව ඒගොල්ලෝ කැමති නැහැ මේ ශරීර ඔපේට ශරීර ලස්සනට ඒකට කියන්නේ වර්ණදස්කේ කියලා අවුරුදු 20 ඉඳලා 30 දක්වා කාලෙත් කරන වර්ණදසකේ ඊට පස්සේ බලදසකේ ඒ මේ ඉතිසල ක්‍රීඩා දසකේ ඔය ක්‍රීඩා දසක වර්ණදසක බලදසක ඉන්න කට්ටිය කවදාකවත් මේ තමන්ගේ ශරීරය මේ මගේ කියා ගන්නව මිස මේක පටවිය ආපෝ තේජෝ කියා ගන්න කැමති නැහැ. මොකද ඒක තාම පබ්බහර දශකයට ගිහිල්ලා නැහැ. 60 පෙන්නට පස්සේ මේක හිත තියෙන තැන හිටින්නේ නැහැ. උදේ පාන්දර නැගිට බලනකොට කබ ගල්ලා තියෙනවා. ඉතින් ඒ නාකිය වුණාට පස්සේ ඔක ගාණක් නැහැ. වයස ගියාමම කබයිරිලා ඊට කමක් නැහැ. කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මහලු වියේ කියනිනකොට නම් ඔන්න මේ පාඨවි ධාතුනේ මොන ධාතු ඇවිල්ලා කාක් එක්ක වැහුවා වගේ වැහුවත් ගාණක් නැහැ. ඉතින් හැබැයි වෙලා තියෙන්නේ ඒකට ඉඳුරන් දක්ෂ නැහැ. ඉඳුරන් පරිහානි පැත්තට ගිහිල්ලා. නිසා බුදුරජාණන් වහන්සේ උත්සාහ කරනවා හරියට ගියා හෝ නොහරියා හෝ අන්නර මුල් කාලෙදීම පුළුවන් ද කියලා මේ පටවිය පටවිය වශයෙන් තීරුම් අරගෙන පටවිය අභිනන්දනය නොකරන්න නම් මේ පෘථිවිය හට ගන්න පැත්ත පවතින පැත්ත නැති වෙන පැත්ත මේක හොඳට බලන්න හිටුන ආස්වාසේ හටගන්ම ඇතර ඒක නම් පටවිනේ ඒක වායෝ ධාතුව ඒක විපරිණාමයේ සහ නැති වෙන පැත්ත ඒක බලන්න වායෝ ධාතුව එක බලන්න පළවෙනි මේ මේ කායනුපස්සන චතුස්කේ පියවර තුනක් පන්නන්න ඕන ඉස්ලාම අරණ්‍යගත වෙලා හරි රුක්ක මූලගත වෙලා හරි ඒ මේ පාඨවි ස්වභාවය ආභුජ ආභෝග කරලා මම දැන් ඉඳගෙන ඉන්නවයි කියලා සතෝ වාස සති සතෝ පස්සස හුස්ම ගන්නයි කියලා කියන ආයාස නොකර. ඉතින් මේ වායෝ ධාතුවට හිත යොදවන හැටි තමයි මේ පෙන්වන්නේ. ලෝකේ ඔක්කොම අයින් කරලා Tamange වායෝ ධාතුවේ හිත දාන හිත දාන්න ඉතින් කට්ටිය කියන එක අමාරුයි කියලා. ආනාපාන සති භාවනා කරන්න අමාරුයි අපිට බැරිද මේ ඊට වැඩිය ලාමක ලාභාල දෙයක් ගන්න බැරිද කියලා අහනවා හරියට ආනාපානෙ කරලා නැති කෙනෙක් වගේ මේ කරන ආනාපානෙ දිහා බලන්ඩ ඒ තරමටම අපිට බයක් ඇති කරලා දෙන කියන්නේ ඒක මේ <clears throat> හුඹස් බයක් නමුත් මේ බැලුවොත් දීගං වාසසන්තෝ දීර්ඝ හුස්ම ගන්න පටන් ගන්න ඉඳගත්ත ගමන් මොකද හරියට මේ අලුත් ප්‍රදේශයකට අලුත් නගරයකට දුවන් ගිය බල්ලෙක් වාගේ ඒක වටපිට බල්ලන්ටත් බයයි. දැක්ක ගමන් හති දාන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපි භාවනා ප්‍රෝලට ගිය ගමන් නිකන් අලුත් වයිකේට ගිය බල්ලෙක් වාගේ තමයි. පුදුම අලුත් වෙලා ඔක්කොම මේ හුස් භාවනා කරන්න ගියාම මේ මිනිසයා පුදුම විදියට මේ කලකොලොප්පම් වෙනවා. ඉතින් ඒ නිසා දීගං වාස්සසඳු මයිනම අදිනවා වගේ ඕ සෝ සෝ සෝ ගාලා අදිනවා. ඉතින් ඒක සංසිඳෙන්න රස්සං වා කියන මට්ටමට යන්න පරිසරය සම්පූර්ණ අනුග්‍රහ කරන්න ඕන. යෝගාවචරයත් අනුග්‍රහ කරන්න ඕනේ. ඒකටම රිට්‍රීට් තුන හතරක් යයි. දවස් 10 රිට්‍රීට් තුන හතරක් යනවා. මේ භාවනා කරන්නේ සංසිද්ධ වීමක් සඳහා කරන්න කියලා. ගොඩ දෙනෙක් ඒ සංසිද්ධ හුස්මට කැමති නැහැ. අර ගොරෝසු හුස්මට කැමතියි. යම් දවසක යෝගාචර දැනගත්ත මේ සංසිඳෙන එක මගේ ගතියක් නෙවෙයි හුස්ම දිහා බලනකොට ස්වභාවය. හරියට ඉතුරුච්ච බත්තලිය බිම තිබ්බට පස්සේ හැතපිලා හැතපිලා හැතපිලා නතර වෙන්න වගේ ඒ රස්සං වාස ඊට පස්සේ තමයි සබ්බකාය පරිසංවේදී කියලා හුස්මේ මුලැමැදාග දකින්න. ඒ නිසා හුස්ම මුලැමැදාග දකින්නවා කියන මේ යාලුකම ඇති කරගන්න, සුවතකම ඇති කරගන්න හුස්ම දිහා කොච්චර බලائیں۔ ඒ වගේම තමයි පටවි ධාතුව දිහා බලائیں. ඒ හුස්ම ගමන් කරනකොට මේ පොළවේ විලුඹ ගිහිලා පොළවේ තද වෙනකොට ඇති වෙන මේ තද ගතිය කාටවත් තේරෙනවද සක්මන් කරනකොට Taman කිලෝ 60ක් බර මිනිස්සෙක් මේ කිලෝ 60ක් මේ දැනෙන්නේ කියලා කාටවත් දැනෙන්නේ නැහැ. විලුඹට බර ගන්නකොට අනික් විලුඹ උඩ තියෙන්නේ. මේ විලුඹට කිලෝ 60ක් අරගෙන තියෙන්නේ. මගේ 70ක්. කවදාකවත් දැනෙන්නේ නැහැ. මොකද ඒක තල්ලු වෙන ගමනක තියෙන. ඒක ගිහිල්ලි වෙලා ඒක ඇඟිලි වලට ඇවිල්ලා 60 70 ඊගා විලුඹට යනකම් ඒ කිලෝ 70 පාස් වෙන හැටි. මාරු වෙන හැටි. දැකගත්තොත් පොඩි දෙල්ලමක් නෙවෙයි. නිකන් බලන්න කිලෝ 50ක සිමෙන්ති කොටයක් මේ ඇති මේ අතට මාරු කරන්න යන්න බෑන කොච්චර අමාරුද කියලා. ඒචීට් මේ කිලෝ 70 මාරු වෙන හැටි බලන්න. ඉතින් අපි දුවනකොට බල්ලෙකුට පයින් ගහනකොට මේව එකක්වත් මතක නැහැ අපිට. මේ මේ මේ දෙයක් වෙන්නේ කියලා. ඒ මොකද මේ පටවි ධාතුවේ නෙවෙයි හිත තියෙන්නේ. ඒක දිහා බැලුවොත් පටවි ධාතුව වැටෙන්නේ කකුල උලුක් වෙච්ච දවසට. විලුඹ කට්ටක් කණිච්ච දවසක බලන්න පයි තියෙනකොට කොච්චර සහැල්ලු වෙනද බයෙන්ද පයි කියන්නේ කියලා. ආන්නේ වගේ පය කැඩිච්ච කෙනෙක් වගේ කකුල ඇනිච්ච කෙනෙක් වගේ හිමීට නැවතිලි භාවනා කරොත් ඒ යෝගාවචරය මේ පටවි ධාතුට හිත ගියොත් එහිම හිත নিমগ্ন වුණොත් ඒකට අපි කියනවා සක්මන අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා කියලා. හුද්දටම පුරුදු වෙච්ච දවසේ අනායාසයෙන් Tamanට අර ආයාස කරගත්තේ නැතුව කරනකොට හුස්ම සංසිඳනවා වගේ කය සැහැල්ලු ගතියක් එන්න පටන් ගන්නවා. ඉබේ සිද්ධ වෙන ගතියක් එනවා. අන්නේදාට තමයි තේරෙන්නේ මේ විලුඹ මෙච්චර බරක් කරන්න මෙච්චර ඉක්මනට නිදහස් කරනකොට ඒ විලුඹ ඇතුලේ පටවි ධාතුව පිළිබඳව මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි. ඊට පස්සේ ලේවකේ කොටස ඊට පස්සේ කොට්ටේ කොටස ඊට පස්සේ ඇඟිලි කොටස් වලට මේ තදේ මාරු වෙන හැටි බැලුවොත් රෝදයක් පෙරලෙනකොට එක අරේක ඉඳලා අනික අරේ දක්වා ඒ රෝදේ නේමිය දිගේ බර ඉදිරියට තල්ලු වෙන හැටි පුත්‍රජානංශ පෙන්වනවා නිදර්ශනයක. එක හරයක ඉඳලා අනික හරේ දක්වා එක ස්පෝක් එකක ඉඳලා අනික ස්පෝක් එකට මාරු වෙනකොට පරිධිය දිගේ නේමිය දිගේ බර මාරු වෙන හැටි තමයි අපේ කකුල හැදිලා තියෙන්නේ. මේක හොඳට බලන්න හිටියොත් ඒහි මේ කකුල මේ කරන කටයුත්තට අපි කොච්චර අව තක්ෂේරුවක් නොදැනුවත්කමකින්ද ඇවිදින්නේ කියලා. ඉතින් පය වදිනවා, කකුල ඉවුරුක් වෙනවා, ගොඩක් දේවල් වෙනවා. මේක දන්නවනම් මේකයි පඩවේ ධාතුව කියන්නේ. ඒ වගේ මේ හතරමහා ධාතුන් ගැනම කතා කරලා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ හතරමහා ධාතුන්ගෙන් එක ධාතුවක චිත්තක්ෂණ දෙකක් හිත පැවතුනොත් පඨවි ධාතුවේම චිත්තක්ෂණ දෙකක් හිත පැවතුනොත් ආපෝ ධාතුවේ චිත්තක්ෂණ දෙකක් හිත පැවතුනොත් එයාට තේරෙන පටන් අර ගන්නවා මේ ධාතුන් අතර නන්නත්තර වෙලා තියෙන හිත එක අරමුණක චිත්තක්ෂණ දෙක පැවැත්ීමේ ක්‍රමයක් තියෙනකට ප්‍රතිපදාව කියලා කියනවා ඒකට කියනවා අභ්‍යා භාවනා අභ්‍යාසය කියලා. නිත්‍ය අභ්‍යාසය කියලා. සතත අභ්‍යාසය කියලා. කරන්න කරන්න කරන්න කරන්න තේරෙනවා මේ ධාතු හතරෙමත් නැතුව එක ධාතුවක පඨවි වේවා, ආපෝ වේවා, තේජෝ වේවා, වායෝ වේවා චිත්තක්ෂණ දෙකක් පාත්තන්න පුළුවන්. ආන්න එදාට මේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ විදියට හිතේ තියෙනවා ගතියක් ධාතුන් මාරු කර කර තට්ටු මාරු කර කර වින්නවා කාමේ ඒ වුණාට එකම ධාතුවේ චිත්තක්ෂණ දෙයක් පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට කියනවා ප්‍රතිපදාව කියලා. ඒකට කියනවා භාවනාව කියලා. අන්නේ භාවනා කරන්න ගියාට පස්සේ තේරෙනවා ඒ බව දැනගන්න මගේ හිත තියෙන්නේ එකම ධාතු කොටාශය කියලා. චිත්තක්ෂණ හතරක් පහක්වත් එක දිගට ගියාට පස්සේ තමයි හිතට ඒ පිරිසුදු චිත්තක්ෂණ අනිත් චිත්තක්ෂණ වෙන් කළ දැනගන්න පුළුවන්. එක චිත්තක්ෂණකින් බැහැ. එතන මේක පුරුදු කරනකොට වෙලාවක තේනවා මගේ හිත එක අරමුණක එක ධාතු කොටසක තිබුණයි කියලා. මේ වෙනකොට ඒ ධාතු කොටස් වල හිත පැවැත්වීම පුරුද්දක් කරගෙන මරුණොත් එයා ඒ කරපු ආනිසංශයේ ප්‍රමාණයට බ්‍රහ්ම ලෝක උප්පත්තියක් ලබනවා. ඒතර බ්‍රහ්ම ලෝකය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ නම් මෙලවදීම එකම ධාතු කොටාසයක දිගට හිත පවත්තලා දැම්මගේ හිත තියෙන පටවි ධාතුවේ මම මගේ හිතේ තියෙන වායෝ ධාතුවේ කියලා Tamanට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒ මේ ජීවිතයේදී මේ ලබන ප්‍රත්‍යක්ෂණය නොමෙරි කලුරිය කළොත් බ්‍රහ්ම ලෝකේ ආභස්තර දිවි ලෝකේ සුභකින්නක දිවි ලෝකේ විහප්පල දිවි ලෝකේ වගේ ඒව ඇතරම් බ්‍රහ්මතල මට්ටම් වලට යන්න පුළුවන් ඒ නිසා අපට බ්‍රහ්මතලයක මේ ජීවිතේ ඉඳන්දිම බ්‍රහ්මචර්ය රකින්න ඕනේ නම් ඒ Brahmacharyaට කියනවා Taman දන්න එකම ධාතු කොටාසක එක දිගට පවතින චිත්ත විද්‍යාව පාත්තන්නේ කියලා. ඉතින් අසුතවත් පුතුජණයට එහෙම නැත්නම් ආර්යනාංශේ නම දැකපො නැති කෙනාට සත්තුරුසේ දැකපො නැති කෙනාට හිතන්නවත් බෑ මොකද ඒ තරම් මේ හිත වඳුරු හිතක්. අරබෙනේ කර්මකට පැන පැන පැන පැන පැන පැන යනවා. නමුත් ඒ වෙනුවට මේ එක ධාතුවක හිත පාත්ත ගත්තොත් ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේ ධාතු මොකක් හරි අරගෙන භාවනා කරනකොට අපි ගත්තොත් පටවි ධාතුව කියලා අපි ගත්තොත් සක්මන් කරන වෙලාවේ වම් පයේ ඇඟිලි වල තියෙන බර දකුණු පයේ විලුඹට යන්න ඉස්සෙල්ලා කිසිම ධාතුවක් නොදැනෙන චිත්තක්ෂණයක් තියෙනවා. එක මේකෙන් බර එහාකට යනකොට එකම ධාතුවක්වත් නොදැන චිත්තක්ෂණයක් තියෙනවා. ඒක නොදැන සිටීම තමයි කාම ලෝකේ කියන්නේ. හුස්ම ගන්නකොට ප්‍රශ්වාසය ඉවර කරලා ආශ්වාසයට එන්නේ ඉස්සෙල්ලා උලං ගණුදිනුවක් නැති චිත්තක්ෂණයක් තියෙනවා. ඒක හංගන එක තමයි කාම ලෝකය කියන්නේ. දැන් අර හොඳට මුලැමැදාක බලපේ කරන්න තේරෙනවා. මේකේ ඉඳලා අරකට යන්න ඉස්සෙල්ලා වායෝ පට විආපෝ තේජෝ ಗುಣ වශයෙන් වැටීමකුත් වෙන අතර මේවා නැති චිත්තක්ෂණයක් තියෙනවා. හැමදාම මේක පන්නලා තමයි අපේ ජීවිතේ ගිනිලා තියෙන්නේ. ඒක නිසා පුළුවන් වෙනම වෙලාවක මේ හතරමහා ධාතුන්ට සාපේක්ෂව ආකාශය කියලා එකක් තියෙනවායි කියලා. ධාතුන්ගේ අභාවයක් තියෙනවායි කියලා. මේ ධාතුන්ගේ අභාවය කවදාකවත් ඇහැට අහුවෙන්නේ නැහැ. කනට, නාසයට, දිවට, කයට අහුවෙන්නේ නැහැ. ඥාණයට විතරයි අහුවෙන්නේ. ඒ නිසා ඥානෙ ඊටාම සියුම් වෙනකොට සතිය ඊටාම තීක්ෂණ වෙනකොට සතිය ඊටාම වේපුල්ල බවට පත් වෙනකොට තේරෙනවා මේ බලය මේ බර හෝ වේවා මොන හෝ එකින් එකට තට්ටු මාරු යනකොට අතරමැද සෑහෙන තැන් තියෙනවා කඩතුළු හිදස් පුතු ආන්න මේ තැන පහු කරන යන්න මේක සුමුදුවල ජීවිතේ ගලන්න අපි හැදුවට එහෙම ගලන්න මේක පුතු කරලා හදපු එක හුස්මෙන් හුස්මට වායුව නැත්තනක් තියෙනවා PM පියවරෙන් පියවරට පඩවි ධාතු නැත්තනක් තියෙනවා මොන දේ බලාගෙන ගියත් විස්තර කරලා බලනකොට ඒක කඩතුළු තියෙනවා ඒ කියනවා මේ තියෙන ඒකකය බිඳලා බලනකොට ඒ විස්තර පේන්න පටන් ගත්තාම යෝගාවචරයට වේලාවක භවනාවේ ගැඹුරකදී මේ හැම ධාතුවම නැති තැනක් චිත්තක්ෂණ වශයෙන් හරියට විසිරලා තියෙනවා ආන්නේ ධාතුන් නැති තැන අවකාශය කියලා කියනවා පරිච්ඡින්න අවකාශය කියලා ඒක දැකපු දවසේ පේනවා මේ අපි කැටයන් දාලා හදන ලීබඩුව දිරච්ච ලීයක්. දිරච්ච ලීයකට කැටයන් කොටන්න හිතෙන්නේ නැහැ. අපි ඒ කොටන්නේ ඒක බොහොම හයිය හත්ති තේක බුරුත වුණොත් තමයි. මේක ලුණු මිදෙල්ල ලීයක් මේක රටහුණු කෑල්ලක් කිව්වොත් කැටයන් කොටන්න යන්නේ නැහැ. ජීවිතය පිළිබඳ අපි මේ තරම්ම සැලසුම් හදන්නේ මේක ඝන බහල ඒකකයක් කියලා හිතච්ච නිසා තමයි. නමුත් මේක හැමතැනම පුරුද්දලා හදපු එකක්. තට්ටු මාරුවක් පුරුද්දපු දෙයක් කියන මේක දකින්න කොච්චර වෙලා ඒක අරමුණ දිහා බලහින්ද. ඒක තමයි ආර්ය විනය කියලා කියන්නේ. ඒක තමයි ආර්ය ගැන්වීම කියලා කියන්නේ. ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. සත්පුරුෂයෝ කියන්නේ සත්පුරුෂ ධර්මය කියන්නේ. ඉතින් ඒක දැකීම අපේ අම්මලා තාත්තලා අපිට උගන්වන්නේ කාලකන්දයක් විදියට. පන්ති කාමරවල උගන්වන්නේ අරියාදුවක් විදියට. මේ ජීවිතේ පිරිච් එකක් විදියට බලන්න කියන මොන පිරිච් එකක් බලන්නද මේකේ තියෙන්නේ අසුචයෙන් පිරිච් ගතියක්. මේකේ තියෙන තුච්ඡ ගතියක් මේකේ තියෙන රිත්ත ගතියක් මේකේ තියෙන ශුන්‍ය ගතියක් කියලා වළක්වන්න බැරි මේ දකින්න දැක්ම දකින්නකොට හිතා ගන්න පුළුවන් ද කවදාරියේ යෝගාචර මේ අවකාශ ධාතුවටත් පටවි ධාතුවට වගේම ප්‍රේම කරන ගතියක් මනුෂයාගේ හිතේ තියෙනවා. මේ අමාරුවෙන් දකින්න අවකාශයේ ඉස්සලා පේන්නේ මුස්පේන්තුවක්. ඒක අසුචියක්. ඒක අවමංගල්‍යයක්. ඒක අරියාදුවක් විදිහට පෙනුනට අන්තිමට සරුවචාන්සේ පෙන්නනවා මේ ආකාසානං ඡායතනෙ කියන එකටත් ආකාසානං ඡායතන මේති මඤ්ඤති මම ආකාසානං ඡායතනපත් වෙච්ච එකන කියලා ඒකත් අල්ල බදා ගන්න තැනකට එනවා අපේ හිතේ අන්න වගේ අපි නොදන්න අභාවයට කරිකතු කරු කරන ගතියකුත් තියෙනවා ඒක කවදාකවත් මේ භාවයට කරු කරන පුද්ගලයන්ට හිතා ගන්නත් බෑ හැබැයි මේ ලෝකෙම මේ මොහොතේ ක්ෂේදී නසා ගන්න හිතන ඉන්න කට්ටිය ඉන්නවා. මේ ජීවිතේ සාරවත් කරන්න ගත කරන මිනිස්සු අතරේ ක්ෂේදී නසා ගැනීම කියන එක මිනිස්සුන්ගේ කට්ටියක්. ඒක මේ මේ භයානක අකුසලයක්වත් භයානක අපරාධයක්වත් භයානක පිස්සුවක්වත් නෙවෙයි. හැම කෙනෙක් තුළම ජීවිතේ නසා ගැනීමේ පිහි අතේ තියාගෙන තමයි ගත කරන්නේ. ඒ වගේ කවදා හෝ බුදුජානන්සේ සඳහන් කරනවා මේ පටවිය ගෙවම් කරලා ආපෝ ගෙවම් කරලා තේජෝගේ වං කරලා වායෝගේ වං කරලා කවදාද ආකාසානං ඡායතයට හම්බුනොත් ආකාසානං ඡායතයත් මගේ කියා ගන්න. මගේ ආකාසානං ඡායතනේ මගේහි ආකානං ආකාසානං ඡායතනේ මම හිටලා තියෙන්නේ. ඒක මගේ ඒක මම ඒක මම කියා ගන්න ගතියකට එනවා. අන්න එදාට තේරෙන පටන් ගන්නවා මේ හිතේ සම්පූර්ණ පරස්පර විරෝධී ධර්ම දෙකක් දේවල් වලට කැමැත්ත තියෙන අතර දේවල් වල අභාවය වෙන ආකාසානං ඡායතන කැමැත්තක් තියෙනවා. ආකාසානංචායස කැමැති කියන්නේ දේවල් වලට අකමැති. දේවල් වලට කැමැති කියන්නේ ආකාසානංචායස අකමැති. නමුත් මේ දෙකම එක පුද්ගලයෙකුට එක ජීවිතයක් ඇතුළත අත්දකින්න පුළුවන් සමාධි තත්ත්ව. නැත්නම් සංඥා තත්ත්ව. මේ දෙක දන්නේ නැති වුණොත් අපි ගන්න විනිශ්චය කොච්චර වැරදිද කියලා බුදුරජාණන් අපි මේ දේවල් වලට කැමැති වෙලා දේවල් රැස් කරමින් සංස්කරණය කරන ගත කරන කාලේ බුදුරජාණන් දෙන ප්‍රතිපදාව හරහා ගියොත් මේ හුස්ම පැල්ල සංසිඳිලා ඉතින් සක්මන් කරනකොට සියල්ල අනායාසයෙන් සිද්ධ වෙන තැනකදී හිත හිමීට මේ අභව ප්‍රඥප්තියට වැටෙන හුස්ම මොකක්වත් නෑ අරමුණ මොකක්වත් නෑ සතිය තියෙන. මේකටත් ප්‍රේම කරන්න පුළුවන්. මේකටත් කැමැත්ත එන වෙලාවල් තියෙනවා. ආන්න ඒක දකින්නට තියෙනවා අපේ හිත මොන තරම් චපල මොන තරම් වංචනික මොන තරම් ෂට මොන තරම් හිතා ගන්න බැරි গুপ্ত පැත්තක් තියෙනවා කියලා. ඉතින් ඒව දන්නේ නැතුව සියල්ල දන්න කෙනා වගේ බහුසුත වගේ අපි මේ කරන තීන්දුවවලදී බුදුරජාන්සේ සඳහන් කරනවා මේ ඔක්කොටම හේතුව අපරිඥාතන් තස්සාති වදාන. ඒ මිනිසු දන්නේ නැහැ manussකම කියන්නේ කොච්චර පෘතුල දෙයක්ද, පළල් දෙයක්ද, සම්‍යක් දෙයක්ද. ඒකේ එක පැත්තක් අල්ලගෙන ඒ අල්ලගත්ත පැත්තම සත්‍යයි අනික් සියල්ල බොරුයි කියලා ගත කරන මේ දෘෂ්ටියට වැටුණාට පස්සේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඒ මේ යුනිවර්සිටි එකට යනකොට ඔය පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද විතර වැඩිම Tamanට කෙල්ලෙක් හොයාගන්න එකනේ. හැබැයි හුඟ දෙනෙක් එතෙන් යනකොට හොයාගන්න. ඉන් ගියාට පස්සේ මේ කිතාරි කැල කැත කෙල්ලන්න පෙම්බඳිනවා කොල්ලෝ. පුදුම හිතෙනවා මෙයාකට කණ්ණාඩි දෙකක් දාන්නද කියලා. බලුවට යකා. නමුත් අර මිනිස්සයා බැඳීගෙන මේ වැඩේ කරනකොට හිතන යකෝ මේ මිනිසයාට මේ දැන් අනික අපි බලනකොට බලන්නේ ඈතින් තියලා සුදුම තියෙන්න ඕනේ අර කොණ්ඩේ දිගට තියෙන ලකුණු දෙනවනේ. ලකුණු 35ට වැඩියෙන්වත් හම්බුනේ නැත්නම් අපි ලයිස්තුවට ගන්නෑ. අරක බැලුව බැලමටම යකා පෙම්බදිනවා. ඉතින් අපේ සීනේ බැච් එක හිටේ කියවුවා උඹ කොහොම නෑ මචං ඒ කෙල්ලටත් කොල්ලෙක් ඉන්න බෑ. එච්චර ඌට එච්චර ඕනේ කරන්නේ අපි වගේ මේ අංගපසංග නෙවෙයි බලන්නේ. ඉතින් අපේ පැත්තෙන් බලන අපිට හිතනවා යකෝ මේක විකාර කියලා. ඒ කියල කැත වුණාට පන්තිය පළවෙනි. ඉතින් බදපු ගම උරට ගියා ගෑනිත් එක්ක බොහොම ජොලිය ජීවත් වෙනවා. අපි මේ ලස්සන හොය හිටිය මට එක කෙල්ලෙක්වත් හම්බුනේ. වතදයි. කේපරදයි. ඒ නිසා මේ දේවල් වලට අල්ලන ලෝකේ අදේ වස්තු දේව දේවල් නොවන දේවල්ට බැඳින මනසක් තියෙනවා ඒක උන්ට පිස්සු නිසා නෙවෙයි අපි ළඟත් ඒ මනස තියෙනවා ඒකට යන්න කාම ලෝකේ ඉක්මවලා රූප ලෝකෙට යන ඒකල රූප ලෝකේ ඉක්මවන්න ඕනේ ඉක්මවට පස්සේ වෙනවා මේ පඨවි ආපෝ තේජෝට යම් ආකාරයෙන් අපි බැඳිලා ගත කරාද ඒ වගේම දවසක ආකාසානං ඡායතෙන්ට බැඳෙනවා බැඳිච්ච දවස් තමයි තේරෙන්නේ අපි අභාව ප්‍රඥප්තියටත් ඔය වගේම ඒකට කියනවා తත්‍ර తත්‍රාබිනන්දනේ. මොකද්ද දුන්නේ අල්ලනවා. ඊට පස්සේ රූපේ ගිවම් කරන්න ඕනේ රූපෙට යන්න. ඒක පළවෙනි එක තමයි මේ ආකාසානංචයතන කියලා මේ ওই විෂයට පෙන්නන සංකල්පවල ਸਰවඥංශ පෙන්නවා. ඊට පස්සේ විඥානයේ සෙල්ලමක් ගෙනියනවා. තියෙන දෙයට කැමති නැත්නම් නැති දෙයට කැමති. කියලා ඇති නැති කියන දෙක බෙදලා පට වියාපෝ තේජෝ වායෝ ඇති කොටස ධාතු නැති කොටස අවකාශය. එතකොට මේ දෙක අතර රණ්ඩුවක් ඇති කරනවා. අවකාශයට කැමති නම් පට වියාපෝ තේජෝ වලට විරුද්ධයි. පට වියාපෝ තේජෝ වලට කැමති නම් අවකාශයට විරුද්ධයි. මේ කාම ලෝකයා අවකාශයට විරුද්ධයි දේව වලට කැමති. ඒක තමයි මේ අපි මේ භෞතිකවාදය කියලා කියන්නේ. consumerization කියලා කියන්නේ මේ පාරිභෝගිකත්වය කියලා කියන්නේ පෙරේතකම කියලා කියන්නේ. අසීමිත ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා කියන්නේ ඒ ලෝකේ. නමුත් එහෙමම නැහැ. වෙලාවක එනවා ඉවෙම හිස් වෙලා විවේක වෙලා හුදකලා වෙන්න කැමැත්ත එනකොට දේවල් වලට තරහ වෙනවා. දැන් ඊට පස්සේ විඥාණය ඇති දෙයට කැමැති මිනිහ නැති දෙයට වෛර කරනවා. නැති දෙයට කැමැති මිනිහ ඇති දෙයට වෛර කරනවා. මේ දෙක අතර අපේ හිතේ දකුණු මොලේ වම් මොලේ අතර මහා පුදුමාකාර රණ්ඩුවක් පටන් ගන්නවා. විඥානං ඡායතනට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මොනවාවත් අරමුණ නැත්තත්තර ගියාට පස්සේ අරමුණ එනකොට ප්‍රිය වෙන කට්ටියක් එනවා අරමුණ එනකොට අප්‍රිය වෙන කට්ටියක් එනවා. මෙන්න මේ දෙකේදී පේනවා ආකාසානංචායතන ඇති කරගත්ත කෙනාට පමණයි මේ විඥානයේ විසින් මේ ඇති නැති ભેදයක් ඇති කරලා අපිව උරුට්ටුවකටපත් කරන බව විඥානංචායතන තේරුම් ගන්න පුළුවන් නමුත් ඒ වගේ දෙයක් දන්නේ නැති අසුර පුතඥය විඥානයේ සාකල්යෙම හොඳ දෙයක් විදිහට බාහිර අරගෙන ජීවත් වෙනවා. විඥානය කියන්නේ මගේ හිත මගේ හිත කියන දේ තමයි මම කරන්නේ. මගේ හිතට කන්න බොන දෙන එක තමයි මම කරන්නේ. මගේ හිතලුව තමයි මට කරන්න ඕනේ කියලා අපි දෙන්න හදනවා මේ විඥානයේ තියෙන කඩප්පුලිකම දන්නේ නැතුව. එයා මේ දෙකට බෙදලා ගැටුමක් ඇති කරන තත්ත්වයක් තියෙනවා. ඉතින් කවදා හරි යෝගාවචරය මේක තමයි බුදුහාමුදුරු මේ ගැඹුරෙන් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන්නේ. ඒ නිසා භාවනා කරනකොට මූල කර්මස්ථානයේ වෙන කර්මස්ථානයක් ආව දෙක ආවට රණ්ඩු කරන්න එපා. ඔබ යනවා. කරදර නම් සැක නම් බය නම් මූල කර්මස්ථානේ බලන්න. නැත්නම් කුයි එකවත් බලන්න. එවනේ අරමුණු මොකක්වත් නැතුණත් ඒත් හිත පැවැත්ම තියෙනවා. සතිය පැවැත්ම තියෙනවා. සමාධිය පැවැත්ම තියෙනවා කියලා යනකොට විඥාණයට අර දෙකට බෙදලා ආණ්ඩු කිරීමේ ගතිය නැති වෙනකොට විඥානීය පවා මොකද්ද සංසිඳීමක් ඇති වෙන්න පටන් ගන්නවා. හරියට මේ පිටලෙල්ලේ තිබුණ අවධානය බෝලයක මැදට මැදට මැදට මැදට යනවා වගේ විඥාන ඉස්සලාම ඉන්ද්‍රිය බද්ධ ඥානෙ අතහැරලා අනින්ද්‍රිය බද්ධ තැනට එනවා. ඇහකන දිවනාසේ සංසිද්ධිතෙන්ද. ඊට පස්සේ ඒමුත් යටට ගිහිල්ලා විඥාන ඊටාම මධ්‍ය ලක්ෂයට කිට්ටු කරන කිට්ටු කරන යනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒ මධ්‍ය ලක්ෂයට ඕනම දෙයක් ඇති කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි තෑම ඇති දේ හොඳයි නැත්te හොඳයි කියලා ප්‍රකාශයටපත් වෙලා නැහැ. නැත්තම් නැති දේ හොඳයි ඇති දේ හොඳ නැහැ කියන ප්‍රකාශයටපත් වෙලත් නැහැ. අන්න ඒකේ ප්‍රභවය ඒ සියල්ල ඇති කිරීමේ මූල ශක්තියට විඥානය ගියාට පස්සේ ඒකට කියන්න වටනවා සාර බලධාරී කියලා. සියල්ල ඇති කිරීමේ ශක්තිය තියෙන්නේ ওই විඥානයේ ක්‍රියාවත් වෙන වෙලාවෙ නෙවෙයි. අක්‍රීය මට්ටමට ඇවිල්ලා මුලටම යන්න ඕනේ. ප්‍රභවයටම යන්න ඕනේ. ඒකට සම්පත්‍තිකර අවස්ථාවක් කියලා කියනවා. එදාට තේනවා මනුස්ස හිත කොච්චර බලවත්ද කියලා. මනුස්ස හිතට ඕන දෙයක හොඳ නරක හරි වැරදි විනිශ්චය කරනවට වැඩිය හොඳයි විනිශ්චය නොකර ඒ දෙස බලන එක. මොනම දෙයකටවත් මත ප්‍රකාශ කරනවට වැඩිය මත ප්‍රකාශ කිරීමේ අයිතිය ළඟ තියාන ප්‍රකාශ නොකර ඉන්න එකන අධිරාජ්‍යවාදී අධිරාජ්‍ය කොයි වෙලාවෙද? ශක්විත රජ වෙන්නේ යා තමයි. ඒක තේරෙන්නේ විඥාන චරිත බුදුරජාණන් අහන අයුව ගැන අහලවත් නැති හැසිරීමක්වත් නැති මිනිස්සේ මේ හිත මගේ කියාගෙන මේ හිතට කණ්ඩ බොණ්ඩ දෙන්න නටන නැටිල්ල මැරෙනකම් විතරනේ. මරණ මොහොතේදී මේ හිත මොකක් අල්ලයිද කියලා මොනම කාටවත් කියන්න බෑ. අවසාන මොහොතේදී බැල්ලියෙක්ගේ වඩ අල්ලගත්තොත් බල්ලෙක් කියලා උපදින්න වෙනවා. ගැරන්ටි එක සීපත් වුණොත් ගැරන්ටි ආත්මයකට යනවා. මීයක් මතක් වුණොත් මී ආත්මයකට යනවා. කොහේයිද කියලා කියන්න බෑ. දැන් බලන්න හිතට දීලා අද්දක වහන යනාතේ ඵලයන් කිව්වොත් කොහේයිද කියලා කියන්න පුළුවන්. ගාලා කඩගත්ත හරක් වගේ මෙන්න මේක දකින්ද මේ අපි ඉන්නේ අන්දන ලද ලෝකයක සංකල්ප වලින් ඇතිවෙච්ච ලෝකයක මේ ආපෝ තේජෝ වායෝ පඨවි ඒ නැත්නම් මේ දේව ලෝකේ නැත්නම් මේ බ්‍රහ්ම ලෝක මේ ආකාසානං ඡායතන විඥානං ඡායතන මේ සියල්ලම මඤ්ඤණාවක් විතරයි හිතලුවක් විතරයි ලෝකේ ජීවත් වෙන්න ඕන එක බාරගන්න නමුත් අනිවාර්යයෙන් මේ ලෝකෙටම කබරන්න ඕන කමක් නැහැ මේ ලෝකෙම ඉඳද්දි මේකෙන් වෙන් වෙන්න පුළුවන් කාය විවේක වශයෙන් ඕන නම් චිත්ත විවේක වශයෙන් පුළුවන්. හැබැයි ওই දෙකේදීම ওই කියන විස්තර දකින්න හම්බ වෙන්නේ උපදිවිවේක මට්ටමට ගියාට පස්සේ තේරෙනවා මේ ලෝකේ ඉන්නකන් නිවනක් ලබන්න බෑ. නිසා ලෝකේ ඉන්න ගමන්ම ලෝකයට නොදැනෙන්න ඒ විවේකේ ලබා ගැනීම නෙළුම් පතක් උඩ තිබ වතුර කඳුල වගේ නෙළුමේ ගෑවෙන්නේ නැතුව නැත්නම් මඩේ හැටගත්ත නෙළුම් ගහ මලක් හැදුවට පස්සේ වතුර නොතවරි ජීවත් වෙන්න වගේ මේ කාම ලෝකේ ජීවත් වුණාට මෙහි නොගැලි නොඇලි ජීවත් වෙන්න ගියාම මේ ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්න කියලා කියනවා. සත්පුරුෂයන් ඇසුරු කරන්න කියලා කියනවා. ඒ ධර්මයේ හැසිරෙන්න කියලා කියන එක ලෙවල මේ හම්බ වෙච්ච කයම නැත්තම් මනුස්සාත්ම භාවයේම භාවනා අරමුණක් කරගන්න. අරමුණක් කරගෙන එහි තියෙන ධාතු වශයෙන් තියෙන මේ චපල භාවයේ බලලා පශ්චාත්තාප වෙන්න එපා. මේකට තමයි මේ මනුස්සාත්ම භාවය ලැබුවේ කියලා ඒ ධාතුන්ගේ තියෙන මේ වෙනස්කම දැකීම ආර්ය විනය සත්පුරුෂ විනය කියලා තේරුම් අරගත්තොත් අපි මේ කය පරිේශෙන්ට ලක් කරගෙන යතා යතාවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජානා යම් යම් ආකාරද කය තියෙන්නේ ඒ ඒ විදිහට දැනගන්න ගියාම අපි ඔය පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව අපි මෙතෙක්කල් සංජානනය කරපු හැටි මඤ්ඤණා කරපු හැටි පොඩි ළමයි සෙල්ලම් බඩුවක් අරගෙන ඒක තමන්ගේ ආත්මය කරගෙන ජීවත් වෙන්න වගේ ළමා ක්‍රීඩාවක් බවත් කවදා හෝ අපි වැඩි වියටපත් වෙන්න ඕනේ බවත් එදාට ගියාට පස්සේ අපි සෙල්ලම් කරපු බඩු ටික දැක්කා වගේ මේ දේ මේ ජීවිතේදී මත ඇහැරියේ නැත්නම් අනිවාර්යයෙන් මේ ජීවිතේත් සෙල්ලම් ගේක තමයි උපදින්න වෙන්නේ. එහෙම නැත්නම් ආයෙත් මේකක්වත් එක තමයි සෙල්ලම් කරන්නේ. ඒ නිසා මේ ජීවිතයේදී මේව පිළිබඳව පරිඥාවක් ලබන්න නම් ආත්පස දැනුමක් ලබන්න නම් ලෝක වස්තුන් අල්ලගන්නට ලැබෑ එකක් අල්ලන්න. එකක් අල්ලන එක පරිඥය වශයෙන් දකින්න නැත්නම් සබ්බකාය වශයෙන් දකින්නවා දකින්නකම් එහෙම නැත්නම් මුලැමැදාක වශයෙන් දකින්නකම් අපි මේ කරගෙන යන වැඩේ හරහා විවිධ දේවල් වලට මාරු කරන්නේ නැතුව එකක් දිගේ ඒකාරමුණක් දිගේ එහි සමස්තය දැකීමට භාවනාවක් වශයෙන් ගත කරන්නට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා හිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විසුණු සතිවාරය સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවා අපි ඒක පිළිබඳව ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් වෙලාවක් ගමු. එහෙම නැත්නම් අපි ඒතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ සතිවාරේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ජයි අපි ගාථා සජ්ජායනා කිරීමේ දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරමු. එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං තප්පි